එලිපෙහෙලි කරන්නේ විවෘත කරන්නේ විසුද්ධි මාර්ගය. ඒ විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට සීල විසුද්ධිය පිළිබඳව චිත්ත විසුද්ධිය පිළිබඳව දේශනා මාලාවක් සිද්ධ කරලා තියෙනවා. අද දේශනා කරන්නේ ditthi විසුද්ධිය පිළිබඳව. මොකද ditthi විසුද්ධිය පිළිබඳව දේශනා කිරීමේදී දීර්ඝ දේශනාවන් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. දිට්ඨි විසුද්ධිය හා කාංකා විතරණ විසුද්ධි කියන මේ ධර්මතා දෙක තුල මේ සියලුම ධර්මයන් ඇතුළත් වෙනවා. ඒ නිසා මේ ධර්මය ditthi visuddhi කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි ධර්මයන් තේරුම් ගන්න දීර්ඝ කාලයක් යනවා යම් කෙනෙකුට. යම් කෙනෙකුට ටික කාලයකනොත් තේරුම් ගන්න පුළුවන්. කොහොම වුණත් අද ditthi visuddhiya පිළිබඳව දේශනා කරන්නේ පසුගිය දේශනාවේදී නැවැත්තුව අපි ආයතන පිළිබඳව කරුණු දෙකක් දේශනා කරලා. ආයතන කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන ආයතනය. ඒ ආයතන 12ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අධ්‍යාත්මික 6යි, බාහිර 6යි. මේ ආයතන දේශනාව සිද්ධ කළේ මේ සත්‍යයා රූපය මම කියලා අල්ලගෙන ඉන්න නිසා. ඒ දිට්ඨියෙන් මිදෙන්න. රූපේ පහකට බෙදලා දේශනා කරනවා. සිත එකකට බෙදලා දේශනා කරනවා ඒ මන ආයතනය. ස්කන්ධ දේශනාවේදී ඒ නාමය මම නැත්නම් වේදනාව මම සංඥාව මම සංස්කාර මම විඥාණය මම කියන ඒ කරුණු හතර එකට එකතු කරලා මම කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න දේශනා කළේ ස්කන්ධ දේශනාව. තර රූපය මම කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න දිට්ඨියෙන් ඒ වැරදි දැකීමෙන් මිදෙන්න තමයි ස්කන්ධ දේශනාව ආයතන දේශනාව සිද්ධ කළේ. ওই දෙකම එකට එකතු කරලා ගත්තනේ මම කියලා. නාමයයි රූපයයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහත් චක්කායතන සෝතායතන ගානායතන චිවායතන කායයතන මනායතන කියන මේ හය මේ දෙක එකට එකතු කරලා ගත්තා මම කියලා. ඒකෙන් මිදෙන්න දේශනා කළේ ඒ වැරදි දැකීමේ ඒ දිට්ඨිය මිදෙන්න දේශනා කළේ ධාතු දේශනාව. මේ පසුගිය දේශනාවේ නැවැත්තුවේ ආයතන දෙකක් පිළිබඳව විස්තර කරලා ඒ දෙකට සම්බන්ධ වෙන බාහිර ආයතන දෙකත් විස්තර කරලා අද ඊතුරු ආයතන පිළිබඳව දේශනා කරනවා ගාන ආයතනය කියන්නේ නාසය ඒ නාසයට ගෝචර වෙන්නේ බාහිර ගන්ධේ ඒකත් ආයතනයක්. මම පසුගිය දේශනාවේ පැහැදිලි කරා ආයතනය කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන ආයතන. ඇඟලුම් ආයතන, වෙළඳ ආයතන, යම් ආයතන කර්මාන්තසාල. ඒවා ආයතන වශයෙන් අපි හඳුන්වනවා. ඒතර යම් දේවල් නිපදවන්න දායක වෙන. ඒතර මේවත් ආයතන වශයෙන් හඳුන්වන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන නිසා. ගානායතනය නාසය මේ තුලින් මොනවද නිපදවන්නේ සිත් තර ගානායතන හේවත් නාසයට විතරක් සිතක් නිපදවන්න බෑ ඒකට තව ආයතනයක් සම්බන්ධ කරගන්න තමයි ගන්ධ ආයතනය ගන්ධ සුවඳ ගන්ධ සුවඳ නැමැති ආයතනයත් නාසය නැමැති ගානායතනයත් මේ ආයතන දෙක එකට එකතු වුනහම එතන ඉඳලා තියෙනවා ප්‍රවෘත්තියක්. පැවැත්මක් තියෙනවා. එතන ඉඳලා සංසාරයේම ප්‍රවෘත්තියක්. ඒ කොහොමද? දැන් ආසේ සිත් නැහැ. අපි පසුගිය දේශනාවේ සිද්ධ කළා. ඇහෙත් සිත් නැහැ, කනෙත් සිත් නැහැ. ඒ වගේම නාසයේත් සිත් නැහැ. බාහිර ගඳ සුවඳ වලත් සිත් නැහැ. හැබැයි ඒ ආයතන දෙක එකට එකතු වීම නිසා සිතක් හැදෙනවා. සිතක් නිපදවනවා. අලුතෙන් එකක්. කලින් කොහොමත් තිබිච්ච නැති එකක්. ඒකට කියන නිබ්බති ලක්ෂණය කියලා. කලින් කොහොමත් තිබුණෙම නැහැ. දැන් මේ හරිය තියෙනවා නම් ගඳක් හෝ සුවඳක්. දැන් මෙතන ඒ පිළිබඳව සිතක් හැදෙනවා. මගේ යනකොට යම් තැනක ගඳක් සුවඳක් ඇති වුණා. ඒතර ගානායතනයත් ගන්ධායතනයත් ඒ ආයතන දෙක එකට එකතු වුණා. ඒ ස්වභාවය පිළිබඳව සිතක් හැදෙනවා. එම නැතුව සිතක් හදන්න බෑ. යමෙක් කියනවා නම් මට සුවඳයි කියලා ඒක වැරදි. සිතවිල්ල වැරදි. ඒ ප්‍රකාශයත් වැරදි. මේ සම්මුතියෙන් හරි. සම්මුතියෙන් හරි කිව්වට ධර්මය අවබෝධ වෙන්නේ පරමාර්ථය තුළයි. ඒ නිසා අපි මේ ආයතන පිළිබඳව දැනගත යුතුම වෙනවා. එහෙනම් බලන්න පොඩ්ඩක් ගාන ආයතනය කියන එකයිති සතර මහා ධාතුන්ට. ගන්ධ ආයතනය කියන එකයිති සතර මහා ධාතු. එතකොට එකතු වෙන්නේ නාසයකුත් ගන්ධයකුත් නෙමෙයි සතර මහා ධාතු කොටස් දෙකක්. දැන් දෙකේම නැති දෙයක් එනවා. ඒතර ගන්ධයේ සිත් නැහැ නාසයේ සිත් නැහැ. හැබැයි ඒ ආයතන දෙක එකට සම්බන්ධ වෙනවා කොහෙවත් නැති එකක් එනවා. ඒකට කියන්නේ නිබ්බති ලක්ෂණය. කොහෙවත් තිබිලා එනව නෙමෙයි. දැන් වීණාවේ හඬක් තියනවාද? වීණාවේ හඬ නැහැ. හැබැයි ඒ වීණාවේ තියෙන ඒ තත් එහෙම නැත්නම් ඒ කම්මි ඒතර තමන්ගේ වෑයම අනුව ස්පර්ශ කරන ආකාරය අනුව හඩක් එනවා. ඒතර ඒ හඩේ වීණාව ඇතුලේ තිබ්බද? නෑ. ඒතර තමන්ගේ අත්වල තිබ්බද? ඒත් නෑ. හැබැයි අතින් තමන්ගේ වෑයම අනුව ස්පර්ශ කරන ආකාරයට හඩක් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් එනවා. වෙනසනෙම නැති වෙනවා. වෙනසනෙම නැති වෙනවා. එහෙනම් ආයතන දෙකක් එකතු වෙලා හදනවා. ඒ ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් හදපුවාම අපි ඔක ගන්නවා අනවබෝධයෙන්. එයි මේ ආයතන සම්බන්ධතාවයෙන් දෙයක් නිපදුණා කියලා හිතන්නේ නැහැ. ඒකට සතිය නැහැ. යෝනිසමනසිකාරය නැහැ. අපි ගන්න මට සුවඳයි. මට ගඳයි. එහෙමමයි කියන්නේ. නමුත් ඒ සිදුවෙන සිදුවීම දිහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධියෙන් බලන්න. බුද්ධියෙන් බලන්න. මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මට ගඳ සුවඳද? එහෙම නැත්නම් අර ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් නිපදෙව්වද කියලා බලන්න. දෙකේම නැති දෙයක් නිපදෙව්වා. එතකොට හරි එක මොකක්ද? හරි එක තමයි ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් හදලා දුන්නා. හැබැයි ඕක මම සම්මුති වශයෙන් ගත්තට කමන්නේ පරමාර්ථ වස්ය පරමාර්ථ ධර්මයන් තුල මානසිකාර්ය සිත පවත්තන්ට ඕනේ. මේක මට සුවඳයි මට ගඳයි කිව්වොත් වැරදි. ඒ නිසා මේක මම තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ නිවැරදිව සිද්ධ වෙන ආකාරය. તો නිවැරදිව සිද්ධ වෙන ආකාරය ගත්තොත් ආයතන දෙකේම නැති දෙයක් හදලා දුන්නා. ඒක තේරුම් ගත්තොත් ඒ අවබෝධ කරන්නේ සත්‍යයි. ඒ සත්‍යය අවබෝධය. ජීවායතනය දිව. ඒකත් ආයතනය. දිවේ සිත් නැහැ. යමෙක් කියනවා නම් දිවේ සිත් තියෙනවා කියලා. දිවට සිත් හදන්න බෑ. හැබැයි ඒක යම් දායකත්වයක් දරනවා. බාහිර ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා. බාහිර ආයතනය තමයි රස ආයතනය. ତොර දිවට ගෝචර වෙන්නේ රසය. තොර ජීව ආයතනේ කායතනයක්. නිපදවන්න දායකත්වයක් දරුවා. එයාට තනියෙන් නිපදවන්න බෑ. එයා බාහිර ආයතනයත් එක්ක සම්බන්ධකම් පවත්වුවා. ආයතන දෙක එකට එකතු වෙනවා. ජීව ආයතනයයි රස ආයතනයයි. එතකොට ජීව ආයතනය හා රස ආයතනය ආයතන දෙකක්. එකට එකතු වෙනවා. එකතු වෙලා දෙකේම නැති දෙයක් නිපදවන. මොකක්ද? චිව විඥානය. රස දැන ගැනීම සිතක් හදනවා. දැන් ඕක අපි කියනවා මට රසයි. දැන් ඒතර රස විඳින කෙනෙක් මේක ඉන්නවද? දර ආයතන දෙකක් එකතු වෙලා යම් දෙයක් නිපදුවද? කල්පනා කරලා බලන්න. ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් නිපදුවා. හැබැයි ඕක මම කියනවා මට රසයි. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය දකින්න. සත්‍ය දකින පුච්චලයාට එන්නේ නිවැරදි අවබෝධයක්. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. නිවැරදිව සිදුවෙන ක්‍රියාව නිවැරදිවම මනසින් දකිනවා. එහෙනම් චිවායතන රසායතන ආයතන දෙකක් එකතු වෙලා දෙකේම නැති දෙයක් උපදවනවා රස දැනගැනීමේ සිතක් හැබැයි අපි ඕක කියනවා මට රසයි කියලා දේව තුල තමයි කෙලස් පැතිරීම පටන් ගන්නෙත් මට රසයි කියනකොටම සිතේ තන ඇලිලා විතරයි ඇලිලා ඉවරයි ඒ ඇලීමට කියන තණ්හාව ලෝභය පටන් ගන්නවා එතකොට ඒ හටගත් සිත අප්‍රිය නම් අමනාපන කසායක් වගේ බිව්වා. දිවට දැනුනේ තිත්ත දෙයක් නම් අප්‍රිය යමනාපය. සිතක් හැදෙනවා. දැන් එතකොට දේශයත් එක්ක ආවිසිත. දැන් මේ දෙකට සිත තුළ ඉඩ දුන්න මෝහයත් ආවා. මම රසවත් ප්‍රණීත දෙයක් අනුභව කරනවා. මම අනුභව කරන්නේ ප්‍රනීත දෙයක් රසවත් දෙයක් මාන්නයක් වෙනවා. මේ සිදුවීම නිවැරදිව දැක්කේ නැහැ දිට්ඨියක් වෙනවා. එහෙනම් රසවින්දේ මමද නැත්නම් වෙන කෙනෙක්ද කවුද කොහොමද කියලා හිතනවා සැකේකුත් වෙනවා විචිකිච්ඡාවකුත් වෙනවා. තීන මිද්‍යාවක් වෙනවා ඒක නිවැරදිව දකින්න සිත උත්සාහවන්ත වෙන්නේ අලසයි කම්මැලි. නිවැරදිව දකින්න සිත උත්සාහවන්ත නැහැ. උද්දච්චයක් වෙනවා. සිත වික්ෂිප්ත වෙනවා. කොහොමද මේ රසය ආවේ? හොයන කොහෙන්ද ආවේ? කොහොමද ආවේ? මොන මොන ද්‍රව්‍යයන් එකතු වෙලා ආවේ? උද්දච්චයට යනවා. අහිරික අනෝතප්ප. ඊට පස්සේ ඒ රසය නැවත ස්ලං කරගන්න පවුත් කරනවා. ඒකට ලැජ්ජාවකුත් නැහැ, බයකුත් නැහැ. ඔක්කොම කෙලෙස් හටගෙන ඉවරයි. ලෝභ, දේශ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික අනෝතප්ප. දස ක්ලේශයම ඇති වෙලා ඉවරයි. සිත කෙලෙසලෙම ඉවරයි. දැන් මොකද වුනේ ඉතුරුච්ච? ආයතන දෙයක් ආයතන දෙකක් එකතු කළා දීපු දෙකේම නැති දෙයක් එකතු කළා දීපු දේ ලස්සනයිද? වටිනවද? මොනවාද කෙරුවේ? සිත කෙලසලම දැම්මා. එකකින් නෙමෙයි දස ක්ලේශයන්ගෙන්ම කෙලසලා දැම්මා. ওই 10ම තමයි 1500කට විස්තර කරන්න එකක් 150 ගන්න. එතකොට 1500ක්. බලන්ටක හදන හැදිල්ල කොහොමද කියලා කෙලස්. දැන් එතකොට කෙලස්. දැන් බුදුරජාණන් වහන්සේට කෙලස් තිබ්බද? නික්ලේශී. එහෙනම් මේ ආයතන දෙකක් එකට එකතු කළා හදනවා. පැහැදිලිද කියන එක? තේරෙනවද කියන එක? ඒතර මටද රස? මට රසයි කියනකොට වැරදි. දික්කියට වැටලා ඉවරයි. ආසාවත් ඇවිල්ලා ඉවරයි. ඒ රස්සේ අමනාප නම් අකමැති නම් අප්‍රිය නම් දේශයත් ඇවිල්ලා ඉවරයි. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නේ මෝහය නිසා මෝහයත් ඇවිල්ලා ඉවරයි. ප්‍රණීත රසයක් කලදී හරි රසයි මම තමයි මේවා අනුභව කරන්නේ. අන් අයට හම්බෙන්නේ මේවා. මානයත් ඇවිල්ලා ඉවරයි. ඒ දෙකම දැක්කේ නැ සතර මහා ධාතු හැටියට. දිට්ඨියත් ඇවිල්ලා ඉවරයි. එහෙනම් කවුද මේ රසයේ වින්දි? වෙන කෙනෙක්ද මම නෙමෙයිද කොහොමද මේ කාල්? විචිකිච්ඡාවත් ඇවිල්ලා ඉවරයි. ඒ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්න මනස උත්සාහ නැහැ. තියෙනත් විද්‍යාවට ඉවරයි. වික්ෂිප්ත වෙන අස්සිත හතර අතේ යන මේ රසය හායි හදා ගන්න ඕනේ කොහොමද මේක හදන්නේ කියලා හොයන්න යන හතර අතේ උද්දච්චය අහිරිකනෝතප් ඊට පස්සේ රසය හොයන්න ප්‍රාණඝාතයත් කරනවා අදත්තා දානයත් කරනවා සියලු පව් කනුත් කරනවා ඒකට ලැජ්ජාවකුත් නැහැ හොඳයි දහදපු දෙක ආයතන. ආයතන හදනේ හොඳයිද? ඒතර මමද හදන්නේ? මම හදන්නේ. බලන්න මේ ආයතන දෙකක් එකට එකතු කරලා කරන්නේ. කාය ආයතන, පොට්ටබ්බ ආයතන. කාය ආයතන කිය ශරීරය. පොට්ටබ්බ ආයතන කියන්නේ පහස. ආයතනයක් කාය ආයතනය. ඒතර අයිති සතර මහා ධාතුන්. පොට්ටබ්බ ආයතන කියන්නේ සීත උෂ්ණ දෙක. ඒකත් 34 මහා 13. ඒතර කයට සිත් නිපදවන්න බෑ. ශරීරේ සිත් නැහැ. හැබැයි සීතලක් ශරීරයට ස්පර්ශ වුණා. උණුසුමක් ශරීරයට ස්පර්ශ වුණා. සිතක් එහෙනම් පොට්ටබ්බ ආයතනය කාය ආයතනයට තනියෙන් හදන්න බෑ. බාහිර පොට්ටබ්බ ආයතනය සහයෝගයට ගන්නවා. ඒ ආයතන දෙක එකට එකතු කරනවා. සම්බන්ධ කරන ආයතන දෙක. ආයතන දෙකක් එකතු වෙලා නිපදවන්නේ. තනි ආයතනයකට බෑ. ඒතරේ නිපදවන්නේ කාය විඥානෙයි. ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිතක් නිපදවනවා. දැන් සිත නිපදවපු ගමන් ඊට පස්සේ පහසු ඒ සුව පහසුයේ ස්පර්ශය සෞම්‍යයි සුව පහසු කයට දැනෙනවා සොම්නසක් ලෝභය විලිබරයි ඒ පහස ශරීරයට අප්‍රිය නම් අමනාප නම් දේශයත් ඇවිල්ලා ඉවරයි. දෙකට ඉඩ දුන්නේ මෝහය නිසා. මම විතරයි මේ කයෙන් මේ විදිහට සැප විඳින්න අනිත් අයට විඳින්න බෑ. මාන්නයත් ඇවිල්ලා ඉවරයි. දැක්කේ නෑ ඒක සතර මහා ධාතු දෙකක් ස්පර්ශ වෙලා දෙකක් දෙකක් එකට සම්බන්ධ කරලා මේ හදන ප්‍රවෘත්තිය දැක්කේ නෑ දිට්ඨියත් ඇවිල්ලා ඉවරයි. වැරදි දැක්කේ. දිට්ඨියත් ඇවිල්ලා ඉවරයි. විචිකිච්ඡා සැකය මමද විඳින්නේ වෙන කවුරු හරි විඳිනාද කොහොමද විඳින්නේ කවුද විඳින්නේ විචිකිච්ඡාවත් වෙනවා මේ හේතුඵල ධර්මය දකින්නේ ඒතරේ පිළිබඳව නිවැරදි දකින්න සිත වෙරවඩන්නෙත් නැහැ උත්සාහවන්තත් නැහැ තීන මිද්‍යත් වෙනවා උද්දච්චයත් වෙනවා නැවත නැවත මේ පහස විඳින්න ඕනේ මං හොයනවා කොහෙන් හරි හොයනවා gederin නැත්තම් වෙන කොහෙන් හරි හොයනවා පහස විඳින්න නැද්ද උද්දච්චයට ගිහිලා අහිරික ලැජ්ජාවක් නැහැ ඊට පස්සේ. බයකුත් නැහැ. කරනවද නැද්ද වැරදි? ආ 10ම කෙලසිලාද? බලන්න කොහොමද මේ හදන්නේ කියලා. මේ ඉන්ද්‍රිය ධර්මයන්, මේ ආයතන, ස්කන්ධ ධාතු ආයතන මේ හදන ස්වභාවයන් බලන්න. හැබැයි ඔක්කොම හිතයිනේ මම තමයි මේ ඔක්කොම කරන්නේ. මන ආයතන, ධම්ම ආයතන. මන ආයතන කියන්නේ මනස. විඥානය සිත මේ විඥානය මනස මානසිකාර්ය සිත එන්නේ වේදනා සංඥා සංකාර උඩ යමෙක් විඳිනවද එතන හඳුනා ගන්නවා විඳිනව හඳුනා ගන්නවද සිත බලවත් වෙනවා බලවත් වෙනවට කිව්ව සංස්කාර හඳුනා ගන්නවට කිව්ව සංඥා ඉසල කියලා දුන්නා විඳිනවට කිව්ව වේදනා දැන් වේදනාව උඩ සිත නැත්ද හඳුනා ගැනීම තුල සිත නැද්ද? හඳුනා ගැනීම උඩ. ඒතර ඒ අනුව සිත බලවත් වුණාම ඒ තුල සිත නැද්ද? ඒතර වේදනා සංඥා සංකාර වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර කියලා කියනවා. වේදනා සංඥා සංකාර තුල විඥානය. ඒතර මනස මන ආයතනය. ඒක සිත් නෑ. මේකේ සිත් නැහැ. බාහිර ධම්මායතනෙ සිත් නැහැ. රූප ධර්මේ සිත් නැහැ. වේදනා සංඥා සංස්කාර කියන්නේ සිත තුළ උපදවාගත යුතු ධර්ම. හේතුන්ගෙන් හටගන්නේ. ඉස්සෙල්ලා කිව්වා. වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංස්කාර හටගන්නේ ඒත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශයක් නොවනොත් හදන්න බෑ. එතකොට එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ තුල විඥානය පවතින උඩ. විඥානයේ මනස. කියලා දුන්න ඉස්සෙල්ලා විඥානය මොකක්ද? මායාවක්. අපිව රවට්ටන එකමයි කරන්නේ. මුලා කරන එකමයි කරන්නේ. විඥානය. ඔය සිත්නේ හොයන්නේ. ඕනම වෙලාවක බලන්න ඕනම වෙලාවක මොනවද අපි හොයන්නේ කියලා. ඇහෙන් ලස්සන රූප දැකලා සිත් හොයනවා. නැද්ද? කනෙන් ශබ්ද අහලා සිත් හොයනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා සිත් හොයනවා. දිවෙන් රසයෙන් විඳලා සිත් හොයනවා. ශරීරයෙන් පහස ලැබලා සිත් හොයනවා. වෙන දෙයක් හොයන්න බෑ. මනසෙන් අරමුණු අරන් සිත් හොයනවා. එහෙනම් මන ආයතනය ධම්ම ආයතනය. ඒතර මන ආයතනයට සිත් නිපදවන්න බෑ. බාහිර ධම්ම ආයතනය. එක රූපයක් අරමුණු කරන්න ඕනේ. ඒ කියන්නේ සතර මහා ධාතු අරමුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් අර විඳපු වේදනාවක්, හඳුනාගත්ත සංඥාවක් බලවත් වූ සිතක් අරමුණු කරන්න ඕනේ. බලන්න නැද්ද කියලා. ඔව්ද නැද්ද? එතකොට මන ආයතන ධම්ම ආයතන. ඒතර ධම්ම ආයතනේ සිත් නැහැ. මන ආයතනේ සිත් නැහැ. හැබැයි මන ආයතනය ධම්ම ආයතනයත් එක්ක ආයතන දෙක එකට එකට එකතු වෙනකොට දෙකෙම නැති දෙයක් එනවා මොනවද? මනෝ විඥාන. මනෝ විඥාන. දැන් පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරනවා. මනෝ විඥාන. කල්පනා කරනවානේ. ඒතර කල්පනා කරන්නේ අතීතයේ දැකපු රූපයක් පිළිබඳව නෙමෙයිද? ඇහෙන් දැකලා උපදවාගත් සිතක්. ඒ රූපයක් පිළිබඳව කල්පනා කරනවා. මනෝ විඥාන. ආපු ශබ්දයක් පිළිබඳව කල්පනා කරනවා. විඳපු ගඳ සුවඳක් පිළිබඳව කල්පනා කරනවා. විඳපු රසයක් පිළිබඳව කල්පනා කරනවා. විඳපු පහසක් පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරනවා. මනෝ විඥාන. එහෙනම් ඒ හේතුන්ගෙන් ඒ සිත් හතර හට ගන්න. සිතක් කියලා දෙයක් උත්තෝකේ නැහැ. තේරෙනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම තියෙන ක්‍රියාවක්. ආයතන 12ම තියෙන ක්‍රියාවක්. දැන් එතකොට කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ක්‍රියාවක් තියෙනවා. පුච්චලෙක් නේ. සත්‍යයක් නේ. ජීවෙක් නේ. ක්‍රමනායතන නාම ධර්මයක්. මනායතනයත් එක්ක පැටලිච්ච බාහිර රූපය නම් රූප ධර්මයක්, වේදනා සංඥා සංකාර නම් නාම ධර්මයක්. මේ නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙනවා. සතර මහා ධාතු සිතුවිලි වලට ප්‍රත්‍ය වෙනවා. සිතුවිලි සිතුවිලි වලට ප්‍රත්‍ය වෙනවා. සිතුවිලි සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය වෙනවා. එතකොට කවුද ඉන්නේ? නැද්ද පුච්චරෙක්. සත්‍ය. එන සක්කාය දිට්ඨිය ගැන කියනවා. දිට්ඨි විසුද්ධියේදී නියත වශයෙන්ම මේ සක්කාය දිට්ඨිය කියන එක සාමුලින් නැති වෙන්නේ. හැබැයි නැති වෙන්න අඩිතාලමක්. නැති කරගන්න පුළුවන් අඩිතාලමක් දාන්න. සක්කාය දිට්ඨිය. සක්කාය කියසෝකී කය ශරීරෙට. දිට්ඨි කියන්නේ වැරදියට දකිනවා. දැන් මේ දේශනා කරපු දේශනාව තුළ හරියට අවබෝධ නොවුනොත් නැවත වැටෙනව නේද දිට්ඨියට. එහෙනම් රූපස්කන්ධය ආත්මය වශයෙන් ගන්නවා. විෂයාකාර ආත්ම දිට්ඨියට කියන සක්කාය දිට්ඨිය කියලා. විෂයාකාර 20ක් තියෙනවා. විෂයාකාර ආත්ම දිට්ඨියට කියන සක්කාය දිට්ඨිය. පංච උපාදානස්කන්ධයට කියන සක්කාය දිට්ඨිය කියලා. මේ පහ උපාදාන කරගත්තොත් සක්කාය දිට්ඨිය. එහෙනම් විෂයාකාරයක් තියෙනවා. කොහොමද? රූපය ආත්මය වශයෙන් ගන්න. දැන් අපි විස්තර කළා කලින් දේශනාවල රූපය කියන්නේ සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු ආත්මේ හැටියට. ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. හෙවත් Tamange කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. සතර මහා ධාතුන්ගේ එහෙම ස්වභාවයක් තියෙනවා. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. මොකද්ද තියෙන්නේ? කෙස්සල තියනද ලොම්වල තියනද නියවල දත්වල සම්මස් නහර ඇට මොනවද තියෙන්නේ? සතර මහා ධාතු. තියෙනවද? ආත්ම ස්වභාවයක්ද තියෙන්නේ අනාත්ම ස්වභාවය. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන එකක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් එකක්. තියෙනවද? රූපේ තියෙනවද? වේදනාවේ තියෙනවද? සංඥාවේ තියෙනවද? සංස්කාරයන්ගේ තියෙනවද? විඥානයේ තියෙනවද? සදාකාලිකව පවත්වන්න පුළුවන් එකක්. තියෙනවද? නැහැ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. ඒකට ආත්මය කියනවා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් යම් දෙයක් සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ඒක ආත්මයයි. එහෙනම් රූපේ හේවත් සතර මහා ධාතු ආත්මයට දාන්න පුළුවන්ද? දානාත්මද? අනාත්ම කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න හරි එක මොකක්ද? තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමාගේ ශරීරය තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද? බාහිර කෙනෙක්ගේ ශරීරය තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද? කොයි කොටසද තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්? සිත පවත්වන්න පුළුවන්ද තමන්ගේ කැමැත්ත හැටියට? බෑ. අර මම පෙන්නලා දුන්නා. අර ආයතන දෙක එකතු වුනේ නැත්නම් ඒ සිත හදන්න ඒ තමාගේ කැමැත්තටද හැදෙන්නේ. මෙතන තියෙන රූපානෝ මෙතන තියෙන සිතක් හැදෙනවා. මෙතන තියෙන ශබ්දානෝ මෙතන සිතක් හැදෙනවා. මෙතන තියෙන ගන්ධ සුවදානෝ මෙතන සිතක් හැදෙනවා. එතකොට සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන එකක්ද? සත්‍ය එකයි. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන එක. මෙතන තියෙනවා නම් යම් ගන්ධ සුවඳක් ඒ අනුව සිතක් හැදෙනවා. මෙතන වින්දන යම් රසයක් ඒ අනුව සිතක් හැදෙනවා. මෙතන විඳිනවනද යම් සීත හුස්නක් ඒ අනුව සිතක් හැදෙනවා. මෙතන ඉඳන් ගන්නවද යම් අරමුණක් ඒ අනුව සිතක් හැදෙනවා. ඔව්ද නැද්ද? එහෙනම් ඒතොර තමන්ගේ කැමැත්ත හැටියටද සිද්ධ වෙන්නේ? හේතු ප්‍රත්‍යයන්වනවා. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදවනවාද? ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. ඒ උපකාර ධර්මයට අනුව ඵල උපදවනවාද? උපකාර ධර්මයට අනුවයි ඵල උපදවන්නේ. හේනේ භෝගයක් වගා කරනනම් ඒ භෝගය සරුසාර වෙන්න අවශ්‍ය කරන උපකාර ටික ලං කරන්න ඕනද නැද්ද? ඒ අනුව නෙමෙයි දේ ඵලය. ගොවිතැනෙන් නිවැරදි අස්සන්නක් ගන්න නම් ඒකට නිවැරදිව වාතාශ්‍රය ජලය පොහොර නිවැරදිව ලං කරන්න ඕනේද නැද්ද? එහෙනම් ප්‍රත්‍යයට අනුරූපනේ ඵල උපදවන්නේ. හවුද නැද්ද? එහෙනම් මේකත් එහෙමම තමයි. ප්‍රත්‍යයට අනුරූප. ඒ කියන්නේ උපකාරයට අනුවයි මේ සිත් හැදෙන්නේ. එහෙනම් රූපේ ආත්මයට දාන්න පුළුවන්. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් කුඹරට ගිහිලා වී ටික ඉස්ස ගෙදරට එලා නිදා ගන්නවනේ. මාස 3කට 3මාරකට පස්සේ ගිහිලා අස්සන්න නෙලාගෙන එනවා. ඒ තමන්ගේ කැමැත්ත හැටියටනේ හැදිලා තියෙන්නේ. ද ප්‍රත්‍යයට අනුරූපවද ඵල. උපකාරයට අනුරූපයි ඵලය හැදුනේ. එහෙනම් මේ ශරීරය ඇතුළු මේ අධ්‍යාත්මික බාහිර සියලුම දේවල් උපකාරයට අනුව නෙමෙයිද ඵල? තමයි හේතුඵල කියන්නේ. තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතු එහෙනම් රූපේ ආත්මයට දාන්න බෑ. ඇයි? රූපේ ආත්මයට දාන්න බැරි රූපේ කියන්නේ සතර මහා ධාතු. තමා රූපද? නෑ අපි ගන්නවා තමා රූපවත් කියලා. එහෙමනේ අරන් තියෙන්නේ. ගන්න පුරුදු වෙලා තියෙනෙත් ඒකයි. තමා රූපවත් කියලා. හැඩ කරන්නේ කාවද? පාට ගන්නන්නේ කාවද? අයිබ්‍රන් ගන්නේ කාටද? ලිප්ටික්ස් ගානේ කාටද? කියෝටෙක්ස් ගානේ කාටද? ක්‍රීම් වර්ග ගානේ කාටද? තමාට. තමාට. තමා රූපවත්. තමා රූපවත්ද සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්ද තියෙන්නේ? එතකොට තමා රූපවත් කියොත් හරියද? ඇයි? තමා කියලා දෙයක් නැහැ. ස්කන්ධ වශයෙන් බෙදුවොත් කොටස් පහක් තියෙනවා. අධ්‍යාත්මික ආයතන වශයෙන් හයක් තියෙනවා. ධාතු තියෙනවා. දැන් එහෙනම් තමා රූපවත් කියනද? කියන්න බෑ. ඒ තමා කියලා කෙනෙකුත් නැත්තම් තමා කොයිද රූපවත් වෙන්නේ? මේ සතර මහා ධාතු ඒ සම්බන්ධයන් අනුව සිත් හැදෙනවා. ඉතින් තමා රූපවත්. රූපය තුල තමා ඉන්නවද? රූපේ කියන සතර මහා ධාතුන් තමා කියලා කියන්නේ නැහැ මේ හේතුන්ගෙන් හට ගන්න. ප්‍රත්‍යයට අනුරූප ඵල හට ගන්න. එතකොට රූපේ ආත්මයට දාන්නත් බෑ. තමා රූපවත් කියන්නත් බෑ. රූපය තුල තමා තමා තුල රූපේ තියෙනවද? රූපය තුල තමා නැත්තම් තමා තුල රූපේ තියෙනවද? ඒත් නැහැ. තමා කියලා කෙනෙකුත් නැහැ. රූපය කියන්නේ ශක්තින් හතරක්. පැහැදිලිද කියන එක. එතකොට රූපස්කන්ධය බෙදලා බලන්න හතරට. ආත්මයට දාන්න බෑ. තමා රූප කියන්න බෑ. තමා තුළ රූපය තියෙනවා කියන්න බෑ. රූපය තුළ තමා ඉන්නවා කියලා. ගන්න බෑ. හතරෙන් මොකේකටද ගන්න පුළුවන්? රූපස්කන්ධය පිළිබඳව දිටි හතරයි. ඔය දිටි හතරෙන් ගලවන්නේ. වේදනා ස්කන්ධය පිළිබඳව දිටි හතරයි. වේදනාව ආත්මයට දානවා. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. වේදනාව සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? මොහත මොහත මොහත පහසා වෙනස් වෙන එකක්ද? තමාගේ කැමැත්ත හැටියට හටගන්න එකක්ද? ද හේතුන්ගෙන් හටගන්න එකක්ද? හේතුන්ගෙන් හටගන්න එකක්. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. නෑ වේදනාව හටගන්න ස්පර්ශ ප්‍රත්‍යය. ඒ තමාගේ කැමැත්තටද හටගන්නේ. දැන් මම කියන්නේ මෙතන තියෙන රූප රැහැට ස්පර්ශ වෙනවන්න මෙතන සිත් හැදෙනවා. එතකොට ඒ අනුව විඳිනවා. දැන් එහෙනම් ප්‍රත්‍යයට අනුරූපද ඵල? ප්‍රත්‍යක්ෂ උපකාරය. උපකාරයට අනුරූපයි ඵලේ. ඉතින් ඕක ගත්තා මම තමයි මම තමයි ඔක්කොම කරන්නේ. මම තමයි විඳින්නේ, මම තමයි බලන්නේ, මම තමයි අහන්නේ, මට තමයි ගඳ සුවඳ, මට තමයි රස. ආ ඔක්කොම දාත. දැන් මම එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක්ද? වේදනාව විඳින්නේ තමන්ද? ඒ තමා කියලා කෙනෙක් නැහැ නේ මේකේ. දැන් මෙච්චර හෙව්වනේ තමා කියලා කෙනෙක් ඉන්නවද කියන්නේ? නැහැ නේ. රූපස්කන්ධය සතර මහා ධාතුන්ගෙන් ඒකත් හේතුන්ගෙන් හටගන්න බව පෙන්නනවත ඉදිරියේදී. ඒතොර වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් විඥාන කියන ධර්මතාවල හේතුන්ගෙන් හටගන්න. එහෙනම් වේදනාව ආත්මයට දාන්න. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. තියනවද වේදනාවේ? ඒතොර වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක් කියන්නත් බෑ. වේදනාව තුළ තමයි ඉන්නවද? නැහැ. ඇයි? පසපච්ච වේදනා. යම් කිසි කෙනෙක් කියනවා නැහැ කියලා එයාගේ මොළේම පරීක්ෂා කරන්න වෙනවා. පස්සපච්ච වේදනා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරම ස්පර්ශය නැත්තම් කිසි කෙනෙකුට මේ ලෝකේ විඳින්න බෑ. විඳින්න පුළුවන් ද යම් කෙනෙකුට? එයාට රූපයක් ස්පර්ශ වුනේ නැත්තම් එහෙන් විඳින්න බෑ කවදාවත්. කනට ශබ්දයක් ස්පර්ශ වුනේ නැත්තම් කනෙන් විඳින්න බෑ කවදාවත්. එහෙනම් තමා වේදනාවක්ද? වේදනාව තුළ තමාද? ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න. ඒ තමයි සත්‍ය. මේ තමයි සත්‍ය දර්ශනය කියන්නේ. ඇත්ත දකින්න. දැනගන්න, දැක ගන්න. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා විතරක් නෙමෙයි සියල්ල දකිනවා. සියල්ල දැනගෙන විතරක් නෙමෙයි දේශනා කරේ. සියල්ල දැකලා දේශනා කරේ. අපට කියන්නේ ඒකයි. අපට කියන්නේ දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. දැකගෙන තේරුම් ගන්න. එතකොට තමන්ට හරියටම විශ්වාසද නැද්ද? හරියටම විශ්වාසයි. ඇයි? අහලා දැනගත්තා. මම දැකලා තමයි මේක මං සහතික කරගන්නේ. මම දැකලා සහතික කරගන්නේ. කවුරුවත් කිව්වට නෙමෙයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ පරීක්ෂණය කරන්න කියන්නේ. එහෙනම් තමා වේදනාව තුල නැහැ. වේදනාව තුල තමාද? නෑ. හැබැයි විඳිනවා. අල්ලගෙන මනසින්. විඳින්නේ තමන්ම කියලා තමයි හිතාගෙන ඉන්නේ. නැත්නම් ප්‍රත්‍යයට අනුරූප ඵල. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක් කියන්නත් බෑ. වේදනාව තුල තමා ඉන්නවා කියන්න බෑ. තමා තුල වේදනාව තියෙනවා කියන්නත් බෑ. වේදනාව පිළිබඳව දික්ටි හතරයි ගලවන්න ඕනේ. මේ දික්ටි ගැන කතා දික්ටි විසුද්ධි ගැන කියන්නේ. ගලවන්න දික්ටි. කවදා හරි ගලවන්න වෙනවා. ඒ ගැලවීම තුල තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. නැත්තම් මම තුල හිර වෙලා ඉන්න තාක්කල් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේ ධර්මයේ ප්‍රෝචන ගන්න සුගතිවල උපදී ඔය. මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන් සණයෙන් මෙතනින් චුත වෙලා නැත්නම් කොයි වෙලේ හරි මේ සිතේ ප්‍රවෘත්ති අවසන් වෙන යම් දවසක් එනවා. එදාට මේ ධර්ම දේශනාව යම් අරමුණට ගත්තද? සණයෙන් මෙතන චුත වෙලා තවතිසාවෙත්තු සිතේ පහළ වෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි ඒකත් අනිත්‍යයි. ඒකත් අස්තිරයි. ඒකත් తాවකාලිකයි. තේරෙනවද? ඒ පහළ වෙන්නේ මේ නාම රූප දෙක. පුජ්‍යලයක් පහළ වෙනව නෙමෙයි. මේ නාම රූප දෙකේ ක්‍රියාවයි පහළ වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවත් දුක් හැටියට. ඒ මේ නාම රූප දෙකේ මේ දුක් තියෙන. එහෙනම් සංඥාව ආත්මයට දානවද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. කලින් දේශනාවල කියලා දුන්නා සංඥාව කියන්නේ මොකද්ද කියන එක. හඳුනා ගැනීම සංඥාවයි. ඒතර සංඥාව ආත්මය. පුළුවන්ද කියන්නේ? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. එහෙනම් ඉතින් යම් එක දවසක ගේ වර්ණවත් කළා නම් ආයි වර්ණවත් කරන්න ඕනේ නැහැ. ආයි පාට ගන්න ඕනේ නැහැ. ආයි තමාගේ කැමැත්ත හැටියට නිති. අවුරුද්දකට සැරයක් පාට ගන්න වෙනවා. වෙනස් කරන්න වෙනවා. එතකොට සංඥාව ආත්මේද? තමා සංඥාවක්ද? නෑ සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යේ. ස්පර්ශ උනේ නැත්තම් හඳුනා ගන්න බෑ මේ ලෝකේ කිසි කෙනෙකුට ස්පර්ශයක් නැත්තම් හඳුනා ගන්න බෑ. එහෙනම් තමා සංඥාවක්ද? ඒත් නෑ. සිතක් හැදෙන එක විතරයි තියෙන්නේ. සංඥාව තුල තමා ඉන්නවද? නෑ. සංඥාව කියන්නේ මම කියන්නේ මිරිඟුවක් කියලා ඉස්සලා කියලා දුන්නා. කලින් දේශනාවල කිව්වා. එහෙනම් සංඥාව තමා තුල සංඥාවද සංඥාව තුල තමා ඉන්නවද? ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තද? ස්පර්ශ ප්‍රත්‍යයම හටගත්ත. අන සත්‍ය අවබෝධයි. ඇත්ත දකින්නේ. සත්‍යයි දකින්නේ. පරම සත්‍යයි. මෙච්චර කාලයක් මම මේ විදිහට වර්ණ මේ ආකාරයෙන් මේ මේ වර්ණ මං හඳුනාගත්තා. මම දන්නවනේ දැන් මේකේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. අන්න අවබෝධයයි. ඒ අවබෝධයෙන් අවබෝධයට කියන්නේ විද්‍යා. අනවබෝධයට කියන්නේ අවිද්‍යාව. මෝහය. එහෙනම් සංඥාව ආත්මයට දාන්නත් බෑ. තමා සංඥාවක් කියන්න බෑ. සංඥාව තුල තමා ඉන්නවා කියන්න බෑ. තමා තුල සංඥාව ඒත් නෑ. ස්පර්ශ ප්‍රත්‍යම හැටගන්නේ. අන්න යමෙක් දකිනවා. හේතුන්ගෙන් හටගන්න බව. සංස්කාර සංස්කාර කිව්වේ කුසල කුසල පුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර අනිජ්ජාභි සංකාර ඉස්සර කිව්වා ඉස්සර දේශනාව එහෙනම් සංස්කාර ආත්මය ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් වෙන්නේ නැහැ සංස්කාර වල එහෙම ස්වභාවයක් තියෙනවද තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන්ද තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් නම් කුසල සංස්කාරම නේ ගන්න අකුසල සංස්කාරෙන්නෙම නැහැ තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන්ද බෑ. එහෙනම් ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත්ද? ඒ කියන්නේ තමා සංස්කාරවත්ද? ඒ කියන්නේ තමා තුළද මේ සංස්කාර තියෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ତර සංස්කාර තුල තමා ඉන්නවද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. හැබැයි මේක හොඳට සිතට අනුගත වෙනකන් සිතට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකන් සිතේ හොඳට සනිටුහන් වෙනකන් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන්නේ සත්‍යමයි. ඒ මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න සිතේ ස්වභාවය පිහිටනවා. දැන් පිහිටලා තියෙන මොන ස්වභාවයද? ඔය පහම එකට එකතු කරලා අරගෙන. ආත්මයකටත් දාලා තිනා මම තමයි ඔක්කොම කරන්නේ. සතර මහා ධාතු දකින්නෙත් නැහැ. ආයතන වශයෙන් දකින්නෙත් නැහැ. ස්කන්ධ වශයෙන් දකින්නෙත් නැහැ. දැන් ඒ තුල කෙලස් එනවද නැද්ද? සත්‍ය දර්ශනය තුල කෙලස් එනවද? කෙලස් එන්නේ නැහැ. අනවබෝධය තුලයි කෙලස් එන්නේ. අවබෝධය තුල කෙලස් එන්නේ නැහැ සිත. සිත අපිරිසිදු වෙන්නේ සිත අපිරිසිදු වෙන්නේ සිත දෝෂය වෙන්නේ සිත කෙලසෙන්නේ අනවබෝධය තුල. ඒකයි තථාගතයන් වහන්සේ නික්ලේශී කිව්වේ. කෙලසෙන්නේ තථාගතයන් වහන්සේගේ සිත. අර 10ම කෙලසෙන්නේ. දස මරුන් කියලා අහලා තියෙනවා. පරාජය කළේ දස මරුන් ඔය දස ක්ලේශය තමයි. එතකොට දැන් අපි නෑ අපි හොඳට ආසාවෙන් ලං කරන් ඉන්න මාරියෝ ටික. ලෝභය ලං කරන්නේ නැද්ද? ද්වේෂය ලං කරන්නේ නැද්ද? මෝහය ලං කරන්නේ නැද්ද? මානය ලං කරන්නේ නැද්ද? දිට්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරි, කනෝතප්ප කියන මේ මාරු 10 දෙනාම ලං කරන්නේ නැද්ද? ඇති බුදුරජාන් වහන්සේ පළව හැරියද සටන් කළේ මාරියොත් එක්ක අපි හොඳට ලං කරගෙන ඉන්නවා ඒගොල්ල පෝෂණය කරන ලං කරන විතර නෙවෙයි හොඳට ආහාරත් දෙනවා කණ්ඩ බොණ්ඩක් දීලා හොඳට පෝෂණය කරලා තියන් ඉන්න ඊට පස්සේ කියන මට හරි දුකයි කියලා. මට හරි ප්‍රශ්න. මං හරි මානසික විඳවනවා. අපිත් එක්ක ඇවිල්ලා කියනවා. දැන් ඉතින් ඉතින් මාරයෝ ලං කරගත්තාම විඳවන්න වෙනවනේ. මොනවද විඳින්න වෙන්නේ? දුක්. එහෙනම් ඒතර සංඥාව ආත්මයට දාන්න බෑ. සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්න බෑ. සංස්කාර තුල තමාද ස්පර්ශ ප්‍රත්‍යයෙන්. චක්කු සංපස්සජ චේතන. ඇස බාහිර රූප දෙක නිසා හැදුන සිතක් කර්ණ තුන එකතු කර ස්පර්ශයයි පසපච්චය චේතනා ස්පර්ශය විසින් සිත බලවත් කරලා දෙනවා. චේතනා හැවත් කර්ම. එතකොට ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත්ද? ද ප්‍රත්‍යයට අනුරූපද? උපකාරයට අනුරූපයි ඵල හැදෙන්නේ. ප්‍රත්‍යයට අනුරූප ඵල හැදෙන්නේ. තමා තුල සංස්කාරද? සංස්කාර තුල තමන්ද? ඒත් නෑ. ඉතින් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ මොනතරම් ලස්සනට මේ ධර්මයේ විග්‍රහ කරනවද බෙදලා වෙන් කරලා පෙන්නනවද මේ සත්‍යයට මේ මෝහයෙන් මුලා වෙලා ඉන්න අවිද්‍යා අන්ධකාරයේ ඉන්න මේ සත්‍යයට මේකෙන් ගැලවෙන්න මොනතරම් ලස්සනට පැහැදිලි කරනවද කියලා. මේ වහන්න හම්බෙන්නේ ලේසියෙන්. ලේසියෙන් මේ වහන්න හම්බෙන්නේ. ආතසි ක්ලාක් මහත්තයා කිව්වා 2050 වෙනකොට මේ ලෝකයේ ඉතුරු වෙන එකම දහමයි. මේ බෞද්ධ දර්ශනය. අනිත් සියලුම දහම් මිත්‍යා දිට්ඨි වශයෙන් ඒගොල්ලෝ පිළිගන්නවා. වැරදි දැකීම වශයෙන් ඒගොල්ලෝ පිළිගන්නවා. ආතල් සික්ලාක් කියන්නේ ලෝකයේ අති ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. 2050 වෙනකොට ඉතුරු වෙන්නේ බුදුදහම විතරයි කිව්වා. අනිත ඔක්කොම පිළිගන්නවා. ඒ යාඥා කළා ලබන්න බෑ. ධන ගහලා වැඳලා ඉල්ලලා ලබන්න බෑ. නුවණ මෙහෙවලා ලබා ගන්න පුළුවන් මේක. ඒ ඒ දකින්නේ සත්‍යයි. දැන් මේ දේශනා කරන ධහම තුල තියෙන සත්‍ය නෙමෙයිද? කෙනෙකුට කියන්න පුළුවන්ද නෑ ඕක කොහොම නෙමෙයි මෙහෙම වෙන්නේ කියලා. කියන්නකෝ පුළුවන්. කියන්න බෑ. එහෙනම් සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්න බෑ. සංස්කාර තුල තමාද? නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන සංස්කාර තුල කොහෙද තමා? ඒ නාම රූප දෙකම ක්‍රියා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යයට අනුරූප. උපකාරයට අනුව සකස් වෙන්නේ. ගැඹුරුයි ධාම. නමුත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න පුළුවන් උත්සාහවන්ත වෙන්න ඕනේ. අනේ මට බෑ කියලා හිතුවොත් බෑම තමයි. පුළුවන් කියලා හිතුවොත් පුළුවන්ම තමයි. දැන් අර අපේ හමුදාපතිතුමා කියන්නේ නේ නොහැක්කක් නොමැත. ආ දැන් ඒකෙන් නෙමෙයි දැන් කොරෝනාත් දැන් මර්ධනය කළේ. නේ කොරෝනාත් මර්ධනය කළේ ඒකෙන්. නොහැක්කක් නොමැත. ඒතර 30 අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධයේ තේමා පාඩේ එක නොහැක්කක් නොමැත කියලා. ජයගත්තනේ. තවත් එකක් තියෙනවා ජය ගන්න ඒකත් ඉතින් කියන්න වෙන හාමුදුරන්ටම තමයි ඒක කියන්නේ. මේ මද්ද්‍රව්‍ය කියන එක අපේ ජනාධිපතිතුමාට පුළුවන් ඕනනම් කියලා මේ කට්ටියට මට මාස 6ක් දෙන්නම් ඔය මාස 6න් මේක සම්පූර්ණ අපේ රටෙන් ඉවත් කරලා දෙන්න කියලා. ඒක ඉල්ලන්න ඕනේ මහා සංඝරත්නයේ ත්‍රිනිකායක හාමුදුරන්ට කියලා හරි කියන්න කියන්න ඕනේ මාස 6ක් දෙන්නම්. ඇයි හොඳ දැන් ශ්‍රේෂ්ඨ පුච්චලෙන්නේ නේ. දාමදාපතිතුමා එතකොට මේ නායක හමුදාපති ගුවන් හමුදාපති ශ්‍රේෂ්ඨ පුච්චලෙ ටික ඉන්නේ. පුළුවන් කරන්න. ඇයි නොහැක්කක් නොමැතනේ? ඉතින් මේකත් එහෙනම් ඒ වගේ. නොහැක්කක් නොමැතනේ. එහෙනම් මේකත් කරන්න පුළුවන්. අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් ඒ කට්ටියටත් කියන්න ඕනේ මාස 6ක් ඇතුළත මේක සම්පූර්ණ අපේ රටෙන් තුරන් කරලා දෙන්න. මන්ත්‍රාභිය. කරයි. අපි දන්නවා කරයි. එහෙනම් මේකත් ඒ වගේ තමයි අපි කියනවා මේක ඔයගත්තන්ට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් කොරෝනා පාලනය කරෙත් අපි සියලු දෙනාගේම පරිත්‍යාගින්නේ. ශාල පරිත්‍යාග කළ අපි සෑම කෙනෙක්. එක තැනකට වෙලා මාස දෙකකට වඩා කාලයක් අතිශය පීඩනයක මානසික පීඩනයක හිටිය ගොඩාක් අය. එහෙනම් අතර සංස්කාරය ආත්මයට දාන්න බෑ තමා සංස්කාරවත් කියන්න බෑ. සංස්කාර තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල සංස්කාර තියෙනවා කියන්නත් බෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙනම් විඥානේ ආත්මයට දානොත්. විඥානය කියන්නේ මනස, මානසිකාරය, සිත. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. හා තමාගේ කැමැත්ත හැටියට. තමාගේ කැමැත්ත හැටියටද හටගන්නේ ඇහි රූපය නිසා එතන සිතක් හැදෙනවද? බලන්නකො තමාගේ කැමැත්තටද හැදෙන්නේ කියලා. දැන් මෙතන තියෙන රූපය බලන්න ඕන මෙතන තියෙන ඇහි රූපය සම්බන්ධ කරාම මෙතන තියෙන ඒ අනුව සිතක් හදෙනවා. ඉතින් ප්‍රත්‍යයට අනුරූප ඵලයක් නෑ හැදින්. ආත්මයක්ද? <laughs> නෑ. ආත්මයට දාන්න බෑ. කණයි ශබ්දය යනු මෙතන තියෙන කණයි ශබ්දය යනු මෙතන සිතක් වේදෙනවා. ඉතින් ප්‍රත්‍යයට අනුරූප ඵලයක් හැදුවා. ආත්මයට දාන්න බෑ විඥානය. තමා විඥානවත්ද? දැන් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තද? නාම රූපච්ඡ විඥාන. වේදනා මං ඉස්සෙල්ලා කිව්වා වේදනා සංඥා සංස්කාර උඩ විඥානය තියෙන්නේ. වේදනා සංඥා සංස්කාර කියන්නේ නාමයයි. වේදනා සංඥා සංස්කාරා විඥානයත් එක්ක සම්බන්ධ වෙලා රූපේ බැසගෙන ඉන්නවා. එතකොට නාම රූප පත්‍ය විඥාන. එහෙනම් ආත්මේද? තමා විඥානවත්ද? තමා තුල විඥානය? ඒත් නෑ. විඥානය තුල තමාද? නෑ. තේරෙනවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් සංස්කාරයන් තුල තමයි විඥාණය වේදනා සංඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා සංස්කාරයන් තුල විඥාණය ක්‍රියාත්මක වෙනවා එතකොට දැන් රූපස්කන්ධය පිළිබඳව දිට්ටි හතරයි වේදනාස්කන්ධය පිළිබඳව දිට්ටි හතරයි සංඥාස්කන්ධය පිළිබඳව දිට්ටි හතරයි සංස්කාරස්කන්ධය පිළිබඳව දිට්ටි හතරයි විඥානස්කන්ධය පිළිබඳව දිට්ටි හතරයි හතරේ පහක් ඔය 20 ආකාර ආත්ම දිට්ඨියට කියන සක්කාය දිට්ඨි කියලා ගලවන්න බැයිද උත්සාහවන්ත වුණොත් ගලවන්න බැයිද? එදාට සක්කාය දිට්ඨිය ඉවරයි. සක්කාය දිට්ඨිය ඉවරයි කියන්නේ සීලබ්බත පරාමාස විචිකිච්ඡා. ඒ දෙකත් ඉවරයි. අයි සැකයක් නැහැ, අවිශ්වාසයක් නැහැ, විමතියක් නැහැ. මේ හේතුන්ගෙන්ම තමයි මේ දෙහ දෙන්නේ. මේ ප්‍රත්‍යයෙන් තමයි මේ ඵලය හටගන්නේ. ප්‍රත්‍යයට අනුරූපයි මේ ඵලය හැදෙන්නේ. හොඳට බලන්න නැද්ද කියලා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අවසන් නම් මොකද? හ්ම්. ඒ ඇතිද? ආ. සංසාර ප්‍රවෘත්ති භව හතයි. එතනින් එහාට යන්නේ. උපරිම භව හතක්. ඊට කලින් යන්නත් පුළුවන්. ඉතින් මගේ අදට ධර්ම දේශනාව ඉවරයි. අවසන් කරනවා. තේරෙනවද කියන ඒවා? පැහැදිලි. හොඳට අහන්න ඕනේ. හැබැයි හොඳට ඇහුවට විතරක් බෑ. ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න. සතිහා යෝනිසෝ මනසිකාරය. සීයහා මන නුවණ. ඒ දෙක ගන්න. මිච්ඡා සති ආයෝනිසෝ මනසිකාරයෙන් ගන්න තාක්කල් මමම තමයි යන්නේ. මමම තමයි ඔක්කොම කරන්නේ. මටම තමයි අයිති. මගේ තමයි වස්තු, දේපල, සම්පත්, යාන වාහන, ගොඩනැගිලි ඔක්කොම මගේ. තමන්ට තමන්වත් නැහැ. නේ? සියල්ල දාලා යන්න වෙනවා. ආයි ගිහිල්ලා මොකද කරන්නේ? ආයෙ ගිහලා ඔය වැඩේම තමයි පටන් ගන්න. ආයෙ ගිහලා වැඩේ පටන් ගන්නවා. ආයෙ ප්‍රතිසන්දියක් ගත්තම අවකුසේ ආයෙ ඊට පස්සේ ලදරු කාලේ ළමා කාලේ ඊට පස්සේ පෙරපාසල් යනවා ඊට පස්සේ ඉස්කෝලේ යනවා ඕ ලෙවල් කරනවා ඒ ලෙවල් කරනවා කැම්පස් යනවා උපාධි ගන්නවා ඊට පස්සේ රැකී රක්ෂාවල් හොයනවා අවහවිවා වෙනවා ගෙවල් දොරවල් හදනවා දරුමල්ලු හදනවා වස්තු සම්පත් රැස් කරනවා ඔක්කොම තියලා යනවා ආයි ගිහලා ආයි හදනවා ආයි හදන්න දැන් කොච්චර හැදුවේ හොඳයි. ඉතින් ධර්ම දේශනාව අවසන් කරනවා. කවන්නේ ඉතින් මේ භවෙත් හදාගෙන දැන් ඉන්නේ. එනේ. ඔච්චරකම තමයි අපි මෙච්චර කාලයක් ඉරුවේ. ධර්මය අවබෝධ කරා. බුදුරජාණන් වහන්සේ තරම් සැපවින්ද කෙනෙක් ඉන්නවද? ආ. නෑ. හැබැයි ආයෙ එතනට ගියේ නෑනේ. ඇයි? එතන සැප නෑ. එතන සැප නෑ. රම්‍ය සුරම්‍ය සුබ සුවිසල් මන්දිර තුනක් තිබි. හ්ම්. චතුරාංග නිසේනාවක් තිබ්බ. විශාල පරපුරක්. සැප තිබෙතනද? ආ? හොඳ ගුණවත්, ගුණගරුක, සිල්වත්, ඊටාත්ම ලස්සන භාර්යාවක් හිටියා. ත පුතේකුත් හිටියා. එතන සැප තිබ්බද? අපි හිතන්නේ ওই ටික තියනවා සැපයි කියලා. ඒ නිසා ආයෙත් හදලා, තවත් හදලා, තවත් හදලා. එකතු කරන අය. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු